බුදුරජාණන් වහන්සේගේ ඥාණයටම කෙනෙක් ප්‍රසිද්ධියේ අදියෝග කළොත් මොකක් වේද? අද අපි මේ විග්‍රහයෙන් බලන්නේ ඒ වගේ බරපතල චෝදනාවකට බුදුන් වහන්සේ මුහුණ දීලා තමන් වහන්සේගේ ඉගැන්වීමේ පදනම සිංහනාදයක් වගේ නොසෙලී ප්‍රකාශ කරපු විදිහයි. හොඳයි අපි බලමු මේ කතාව දිගහැරෙන්නේ කොහොමද කියලා. මේක පටන් ගන්නෙ කවුරුත් බලාපොරොත්තු වූ චෝදනාවකින්. ඊට පස්සේ බුදුන් වහන්සේ චෝදනා කරපු කෙනාට නොපෙනුන තමන්ගේ විශේෂ හැකියාවන් සහ දහස බලය ගැන හෙළිදරව් කරනවා. අවසානයේදී ඒ සියලා කූට ප්‍රාප්තියටපත් වෙන්නේ උන්වහන්සේගේ නොසැලෙන ප්‍රකාශයත් එක්කයි. අපි මේක පියවරෙන් පියවර විග්‍රහ කරමු. ඉතින් මේ හැම දෙයකම ආරම්භය කොතනද? මේක නිකම්ම නිකන් දාර්ශනික විවාදයක් නෙවෙයි. මේක පටන් ගන්නෙ සුනක්හත්ත කියලා කලින් ශ්‍රාවකයෙක් වෙලා හිටපු කෙනෙක් එල්ල කරන ගොඩක් පෞද්ගලික ප්‍රසිද්ධ අභියෝගයකින්. මෙන්න මේකයි මූලිකම චෝදනාව. සුනක්හත්ත කියන්නේ ශ්‍රමණ ගෞතමයන්ට මිනිස්සෙක්ට තියෙනවට වඩා විශේෂ ඥානයක් නැහැ. එයා උගන්වන්නේ තර්කයෙන් හදාගත්ත දෙයක් කියලා. හැබැයි එකේම අනිත් පැත්තත් කියනවා ඒත් පුදුමයකට වගේ ඒ මාර්ගයේ ගියොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ක්‍රමය නම් වැඩේ ඒත් ඒක පිටුපස්සේ දිව්‍යමය බලයක් නැහැ. තියෙන්නේ දක්ෂ තර්කයක් විතරයි කියන එකයි. දැන් බලන්න සාමාන්‍යයෙන් කෙනෙක්ට මෙහෙම චෝදනාවක් ආවම තරහ යනවනේ ඒත් බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය හරිම වෙනස්, හරිම පුදුම සහගතයි. උන්වහන්සේ පෙන්නලා දෙනවා සුනක්හත්ත තමන්ගේ තරහට නොදැනීම වගේ මේ ධර්මයේ තියෙන වැදගත්ප දෙයට ප්‍රශංසා කරලා කියලා. ඒ තමයි මේ මාර්ගය ඇත්තරම වැඩ කරනවා කියන එක. හොඳයි. ධර්මයේ වැඩ කරනවා කියන එක පිළිගත්තට පස්සේ බුදුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරන්න පටන් ගන්නවා සුනක්කත්තට මගහැරුණු දේ ඒ කියන්නේ තමන් වහන්සේගේ ඥානය හුදු තර්කයකට වඩා කොච්චර එහා ගිය දෙයක්ද කියන එක. මුලින්ම උන්වහන්සේ අර හුදු තර්කය කියන අදහසට කෙලින්ම අභියෝග කරනවා. තමන්ට භෞතික ලෝකයේ නීති පවා ඉක්මවා යන්න පුළුවන් 이르දිමය හැකියාවන් තියෙන බව විස්තර කරනවා. එකම වෙලාවේ තැන් ගොඩක ඉන්න බිත්ති හරහා යන්න ඉරහඳ අල්ලන්න පුරුවන් කියන එකෙන් පෙන්වන්නේ උන්වහන්සේගේ ඥාණය සාමාන්‍ය මනුෂ්‍ය බුද්ධියට වඩා කොච්චර ගැඹුරුද කියන එකයි. ඊළඟට උන්වහන්සේ කතා කරන්නේ සංජානනීය බලය ගැන. ඒ කියන්නේ සාමාන්‍ය කනට ඇහෙන සීමාවෙන් එහාට ගිහින් හරිම දුරතන්වල එහෙම නැත්නම් වෙනත් ලෝකවල සිද්ධ වෙන දේවල් පවා අහන්න තියෙන හැකියාව ගැන. බලන්න මේක තර්කයෙන් ලබන දැනුමක් නෙවෙයිනේ. ඊළඟ හැකියාව ඊටත් වඩා ගැඹුරුයි. අනිත් අයගේ හිත ඇතුළතම ගිහින් ඒගොල්ලන්ගේ සිතිවිලි මොනවද කියලා කෙලින්ම දැනගන්න තියෙන හැකියාව. ඒ හිතේ රාගය, ద్వේෂය, මෝහය තියෙනවද? එහෙම නැත්නම් ඒ හිත නිදහස් වෙලාද කියලා සෘජුවම දකිනවා. හිතන්න, ගුරුවරයෙක්ට මීට වඩා බලවත් අවබෝධයක් තියෙන්න පුළුවන්ද? හොඳයි. මේ අපි කතා කරපු විශේෂ හැකියාවන් තමයි උන්වහන්සේගේ ඥානයේ බාහිරින් පේන දේවල්. ඒත් ඒ ඥානයේ අත්තිවාරම ඒක හරය මොකන්ද? ඊළඟට බුදුන් වහන්සේ විස්තර කරනවා Tamanගේ බුද්ධත්වයේ පදනම වන මූලික බල 10ක් ගැන. මේ දස බලය තමයි උන්වහන්සේගේ අර නොසැලෙන අචල ආත්ම විශ්වාසයේ මුලාරම්භය. මේ බලය නිසා තමයි උන්වහන්සේට සිංහයේ ගර්ජනා කරනවා වගේ කිසිම පැකිලීමක් නැතුව සම්පූර්ණ විශ්වාසයකින් ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙන්නේ. මේවා නිකම්ම නිකං අභිරහස් බලවේග නෙවෙයි. මේවා තමයි යථාර්ථය පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ලෝකේ වෙන්න පුළුවන් දේ මොකක්ද වෙන්න බැරි දේ මොකක්ද කියලා හරියටම දැනගැනීමේ හැකියාව කරන හැම ක්‍රියාවකම විපාකය ඒ කියන්නේ කර්මය අවබෝධ කරගැනීමේ හැකියාව ඒ වගේම තමන් වහන්සේගේ හිතෙන් සියලුම කැලෙස් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් කියලා දැනගැනීමේ හැකියාව මේකෙන් පේනව නේද හේතුඵල ධර්මයේ ඉඳන් නිවන දක්වාම දිවෙන පරිපූර්ණ දැක්මක් උන්වහන්සේට තිබුණා කියලා ඉතින් අර කලින් කියපු දසබලය මත පදනම් වෙලා බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා තමන් වහන්සේට කිසිම කෙනෙක්ට අභියෝග කරන්න බැරි සම්පූර්ණව නිර්භීත ශේස්ත්‍ර හතරක් ගැන. මේ කරුණු හතරෙන් උන්වහන්සේ තමන්ගේ අධිකාරීත්වය ගැන අවසානම ප්‍රකාශය කරනවා. සරලවම කිව්වොත් මෙහෙමයි. 1. තමන් සම්බුද්ධයි කියන එක ගැන කිසිම සැකයක් නැහැ. 2. තමන්ගේ හිත කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම පිරිසුදුයි කියන එක ගැන සැකයක් නැහැ. තුන දුකට හේතුවන බාධක මොනවද කියලා හරියටම පෙන්වලා දීලා තියෙනවා. හතර ඒ දුක නැති කරන මාර්ගය නියත වශයෙන්ම සාර්ථකයි. උන්වහන්සේ කියන්නේ මේ කරුණු හතරට මේ ලෝකෙ කිසිම කෙනෙක්ට අභියෝග කරන්න බෑ කියලා. ඒත් මේ ඥානය නිකම්ම අහසින් පාත්තුණු දෙයක් නෙවෙයි. ඒක ඔප්පු කරන්න බුදුන් වහන්සේ ඊළඟට කියන්නේ තමන්ගේම අතීත කතාව. ඒ කියන්නේ මේ නිවැරදි මාර්ගය හොයාගන්න කලින් ඒ කාලේ තිබුණු හැම ආධ්‍යාත්මික මාර්ගයකම ගිහින් ඒවායේ උපරිමයටම ගිහින් අත්දැකීම් ලැබපු හැටි. උන් වහන්සේ විස්තර කරන අවුරුදු ගාණක් තිස්සේ කරපු අතිශය කටුක දුෂ්කර ක්‍රියා ගැන ශාරීරියට උපරිම වේදනාවක් දීලා, निराහාරව ඉඳලා කොච්චර කෙට්ටුනාද කියනෝනම් බඩ අල්ලද්දී කොන්දැල්ලෙනවා කොන්දැල්ලද්දී බඩ ඇල්ලෙනවා කියන මට්ටමටම ශරීරය ඇටසැකිල්ලක් වගේ වෙලා ඒත් අන්තිමේදී උන්වහන්සේ තේරුම් ගන්නෝ මේ විදියට ශරීරයට වද දීමෙන් නෙවෙයි සැබෑ ප්‍රඥාව ලැබෙන්න කියලා. ඉතින් ඒ වගේ වැරදි මාර්ග ප්‍රතික්ෂේප කරලා නිවැරදි මාර්ගයෙන් ලැබපු සම්පූර්ණ අවබෝධය නිසා උන්වහන්සේට පැවැත්මේ සම්පූර්ණ සිතියම දකින්න ලැබුණා. ඒ අනුව කෙනෙක් කරන ක්‍රියා අනුව නැවත උපදින්න පුණුවන් ප්‍රධාන තැන් පහක් ගමනාන්ත පහක් උන්වහන්සේ පැහැදිලි කරනවා. මේක තවත් පැහැදිලි කරන්න උන්වහන්සේ හරිම බලගත් උපමා ටිකක් පාවිච්චි කරනවා. කර්මය කියන අමාරු සංකල්පය හරිම සරල ඇහැට පේන රූප බවට පත් කරනවා. නිරේ කියන්නේ දිලිසෙන ගිනි අඟුරු පිරුණු වලක් වගේ. මනුස්ස ලෝකය කියන්නේ සෙවණ දෙන ලස්සන ගසක් වගේ. නිවන කියන්නේ නිස්කලංක වනාන්තරයක තියෙන සිසිල් පිරිසිදු පොකුණක් වගේ. බලන්න මේ උපමා අපි තෝරගන්න මාර්ගයේ ප්‍රතිඵලය කොච්චර පැහැදිලිව පේනවද කියලා. හොඳයි. තමන්ගේ ඥානය ගැන මේ තරම් සාක්ෂි ඉදිරිපත් කළාට පස්සේ බුදුන් වහන්සේ මේ දේශනාවේ අවසාන සහ සමහර විට වඩාත්ම සංවේදී කොටසට එනවා. ඒ තමයි තමන්ගේ වයස සහ තමන්ගේ මරණීය ස්වභාවය ගැන කතා කරන එක. උන්වහන්සේ පිළිගන්නවා දැන් Tamanට වයස අවුරුදු 80ක් බවත් ශරීරය ගොඩක් දුර්වල වෙලා කියන එකත් ඒත් වයසට යද්දී ප්‍රඥාව නැතිවෙනවා කියන අදහස උන්වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ කියනවා මේ ශරීරය දි รา පත් වෙලා ගියත් මගේ අවබෝධය සහ දේශනා කිරීමේ හැකියාවේ පැහැදිලිකම පොඩ්ඩක්වත් අබමල් රේණුවකින්වත් අඩු වෙලා නැහැ කියලා. මේ ප්‍රකාශයේ බලය කොච්චරද කියනවනම් ඒක අහගෙන හිටපු හැමෝගෙම හිත් කම්පා වුණා. උන්වහන්සේගේ උපස්ථායක තේරුම් වන නාගසමාල හාමුදුරන්ගේ ප්‍රතිචාරයෙන්ම ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ කියනවා ස්වාමිනී ආශ්චර්යකි මේ දේශනාව ඇහුවට පස්සේ මගේ ඇඟේ මවිල් කෙලින් වුණා කියලා. ඒ මොහොතේ ඇති වූ ගෞරවය, විස්මය සහ ඒ ප්‍රකාශයේ බර අපිට ඒ වචන වලින්ම හිතා ගන්න පුළුවන්. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්ක සුනක්හත්තගේ චෝදනාව වුණේ බුදුන් වහන්සේගේ ධර්මය හුදෙක් තර්කය මත පදනම් වුණු මනසින් ගොඩනගාගත් දෙයක් කියලයි. නමුත් බුදුන් වහන්සේගේ පිළිතුර, ඒ කියන්නේ උන්වහන්සේගේ සිංහ නාදය ප්‍රකාශ කරන්නේ මේක මනසේ නිර්මාණයක් නෙවෙයි, මේක යථාර්ථයේම පෙන්눔 කරන සිතියමක් කියලයි. ඉතින් මෙවන් নিরপেক্ষ නොසලෙන විශ්වාසයක් මත ගොඩනගනු ඉගැන්වීමක ඇත්ත අරුත කුමක්ද?